අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාරන්නට යෙදුන මහත් වූ ධර්මස්කන්ධයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙනා වූ අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් ධර්මානුකූලව සකස් කරගත්තා වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලෝව ආයති භවයකින් සැනසීමේ උදාාර බලාපොරොත්තුව ඇතිව තමයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ධර්ම දායකත්වයේ දරණ දායක පින්නතුන්ද මේ මැදිරිය තුල මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරනවා. මේ දායක පින්නතුන් බොහොම හොඳට දන්නවා ධර්ම ශ්‍රවණය කිරීම වගේම ධර්ම දාණය මොනතරම් මහත්ඵල මහානිසංසදායක පින්කමක්ද වගේ. එහෙම දන්න නිසා තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ. අපේ ගමේ ප්‍රදේශයේ ගෙවල් වල තනියම ධර්ම දේශනාවක් කරනවට වඩා මේ විදිහේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්න දායකත්වයේ දරනකොට සමහර වෙලාවට ධර්ම ශ්‍රවණය කරන පිරිස ලක්ෂ ගණනක් වෙන්න පුළුවන් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් එහෙනම් විශාල පිරිසකට ධර්ම දාණය දෙන්න අවශ්‍ය නිසායි මේ මහඟු අවස්ථාවට මේ අය සම්බන්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා දානම් වික්කවේ පණ්ඩිත ප්‍රඥප්තං ඒ වගේම සත්පුරුෂ ප්‍රඥප්තං මහන මේ ලෝකේ යම් කෙනෙක් දානයක් දෙන්න ඉදිරිපත් වෙනවා නම් ඒ පණ්ඩිතේ ඥානවන්තේ ඒ වගේම සත්පුරුෂේ එමනම් දානය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙකුට යමක් දෙනවා නම් දිය යුත්තේ මේ ලෝකේ තියෙන හොඳම දේ. දෙනවා නම් දෙන්න ඕනේ හොඳම දේ. එමනම් මේ ලෑස්ති වෙන්නේ මේ දානේ කියන වචනය තුල අර්ථකථනය කරන සියලු දේවල් වලින් අග්‍ර වූ දානේ දෙන්නයි සූදානම. ධර්ම දානය. එහෙනම් ඒ තුලින් වැස් වෙනා වූ කුසල ස්කන්ධය මෙච්චරක් මෙපමණක් කියලා සීමා කරන්න බෑ. ඒ අනන්ත වූ කුසල ස්කන්ධය අපි අත්පත් කරගන්නවා අපේ ජීවිතවලට ආශිර්වාද ලැබෙනවා වගේම මේ අයගේ උතුම් බලාපොරොත්තු කීපයක් තියෙනවා නිදන ප්‍රාප්තියට පත්වෙච්ච අයට පින් අනුමෝදන් කරන්න ධර්ම දේශනාව අවසානයේ සියලු දෙනාටම අපි පින් අනුමෝදන් කරවමු ඒ අයට අපටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්න මේ ධර්ම දානමය කුසලය සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු එමෙතන අද ධර්ම දේශනාවේ මාතෘකාව මම මුලින් සිහිපත් කරන්න යෙදුනා. මංගල සූත්‍ර දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් අද දවසේ මම මාතෘකාව හැටියට යොදාගත්තා. මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං මේ ගාථා රත්නයේ තුල මංගල කාරණා කීපයක් අන්තර්ගතයි නමුත් ඒ කීපෙම විස්තර කරන්න කාල වේලාව නෙවෙයි ඒ නිසා පළවෙනි කාරණාව බොහොම කෙටියෙන් විස්තර කරන්න අදහස් කරනවා මාතා පිතූ උපට්ඨානං කියන කාරණාව. මේ ධර්ම දේශනාව නැවත වතාවක් සිද්ධ කරන්න අදහස් කළේ ඉල්ලීමක් කරපු නිසා මේ ධර්ම දේශනාව නැවත කරන්න කියලා ඉල්ලීමක් කරපු නිසා මේ ගාථාවම මම තෝරගත්තා. මාතා පිතු උපට්ඨාන. අපි බොහොම කෙටියෙන්ම කල්පනා කළොත් මව්පියන් කියන්නේ කවුද? අපි හැමෝම දන්නවා මව්පියන් කියලා කියන්නේ අපට ජීවිතේ දීපු අයට. අපට ජීවිතේ දුන්න අයට අපි මව්පියන් කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ මෞපියන් පිළිබඳව කරුණු කාරණා රාශියක් අපිට දේශනා කොට වදාලා. උන්වහන්සේ දෙමව්පියන් පිළිබඳවම විස්තර කරන්න දේශනා කරපු සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සබ්බ්‍රහ්මක සූත්‍රය කියලා. මේ සූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් සපයනවා මේ අම්මා සහ තාත්තා කියන දෙන්නට මේ ලෝකේ දරුවන්ට කවදාවත් සලකලා ඉවර කරන්න බෑ කියලා. මේකට උන්වහන්සේ දේශනා කරන උදාහරණය තමයි එක දරුවෙක් තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න දෙවුර මත තියාගන්නවා. අවුරුදු 100ක් මේ දෙන්නට සලකනවා කරේ තියාගෙන. අවුරුදු 100ක්ම සලකලා සියවෙනි අවුරුද්ද සම්පූර්ණ වෙන දවසේ අම්මයි තාත්තයි බිමින් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුතේ ඔබ මව්පියන්ට සැලකුවේ නැහැ කියලා. දැන් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ මව්පිය සත්කාරය කියන එකට අපිට කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එකේ ගැඹුරු හොඳටම අපිට පේනවා. මෙන්න හඳුන්වන්න බුදුරජාණන් වහන්සේ තව කරුණු කාරණා රසක් දේශනා කළා. බ්‍රහ්මාපි මාතා පිතරෝ පුබ්බාචර්යාච උච්චරේ ආහුනී යාච පුත්තානං පජාය අනුකම්පකා අපි මේ වචන හතර විස්තර කරගන්න උත්සාහ කරමු බ්‍රහ්මාති මාතා පිතරෝ මේ අම්මා තාත්තා කියන දෙන්නා හඳුන්වන්න බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු එක නමක් තමයි මහා බ්‍රහ්ම කියන නම. දැන් අපේ මීට කලින් මේ මහා බ්‍රහ්ම කියන නම අහලා තියෙනවා. මහා බ්‍රහ්මයා කියලා අපි බ්‍රහ්ම රාජ්‍යයක් පිළිබඳව අහලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැදියට මේ ලෝකෙ පහළ වෙන්න ඉස්සරලා බ්‍රාහ්මණ මූලික ආගමේදී බ්‍රාහ්මණය හැඳින්නවා ලෝකේ නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා කියලා. නමුත් ඒගොල්ලෝ ප්‍රකාශ කරන ආකාරයට මහා බ්‍රහ්මයා ලෝකේ නිර්මාණය කරලා නැහැ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා මේ මිත්‍යා දෘෂ්ටික මතය මිනිස් සමාජයෙන් ඈත් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේට බමුණන් සමග විවිධ තර්ක විතර්ක ගොඩනගන්න සිද්ධ වුණා. අන්තිමේ උන්වහන්සේ ජීව විද්‍යාත්මක තර්ක, ආචාර විද්‍යාත්මක තර්ක, සමාජ විද්‍යාත්මක තර්ක මේ වගේ තර්කකම රාශියක් පාවිච්චි කරලා බමුණන්ගේ මතය බිඳ හෙළුවා. නමුත් ඒගොල්ලෝ සඳහන් කළානේ ලෝකේ නැවුවේ මහා බ්‍රහ්මයා කියලා. ඒගොල්ලන්ගේ වචනයටත් භාග්‍යතුන් වහන්සේ ගපලා. උන්වහන්සේ දේශනා කරනවා ඔබටත් ගරු කරමින් ලෝකය නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා තමයි කියලා මම සඳහන් කරනවා. නමුත් ඔබේ මහා බ්‍රහ්මයා අදෘශ්‍යමානයි මගේ මහා බ්‍රහ්මයා දෘශ්‍යමානයි. ඒ තමයි අම්මා සහ තාත්තා කියන දෙන්න මේ දෙන්න තමයි ලෝකය නිර්මාණය කරලා තියෙන්නේ. මේ මහා බ්‍රහ්මයා ලෝකයට පතුරවා හරින ಗುಣ හතරක් තියෙනවා කියලා අපි දන්නවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ಗುಣ හතර කිසිම අඩුවක් නැතුව අපේ අම්මා ළඟයි තාත්තා ළඟයි තියෙනවා කියලා. මහා බ්‍රහ්මයා විසින් ලෝකයට පතුරවා හරින ಗುಣ හතර අම්මා සහ තාත්තා ගාව තියෙනවා නම් මේ දෙන්නට බ්‍රහ්ම කියලා සඳහන් කරන එකේ වැරද්දක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙත්තා. මොකේද මේ මෙත්තා කියලා කියන්නේ? මෛත්‍රිය. එහෙමනම් අපි මේ අම්මලා හැම කෙනෙක්ම තාත්තලා හැම කෙනෙක්ම හොඳට දන්නවා අපේ දරුවන් පිළිබඳව අපේ හිතවල මෛත්‍රී සහගත චේතනාවල් පහළ වෙනවද කියලා. අපි ළඟ එවන් සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි පහළ වෙච්ච නිසා තමයි අද බණ අහන ඔබත් බණ කියන මමත් මෙතන ඉන්නේ. අපේ දෙමව්පියන්ට මෛත්‍රී සහගත සිතුවිලි පහළ වුණේ නැත්නම් ඔබවත් මමවත් අද මෙතන නැහැ. අම්මගේ කුසට දරුවෙක් ආපු දවසේ ඉඳලා අම්මා ඒ දරුවා ආරක්ෂා කරේ පුදුමාකාර උනන්දුවකින්. පුදුම උද්වේගයකින් පුදුම සෙනෙහසකින් ඒ දරුවා ආරක්ෂා කළා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම කරුණු සංසන්දනය කරලා බලනකොට අම්මා උණුසුම් ආහාර ගත්තේ නැහැ. ධර්මයේ සඳහන් කරනවා මේ මෞකසේ ගත කරන මාස 10 අවීච මහා නිරේ ඉන්නා වගේ දුක් සහිතයිලු. අම්මා උණුසුම් ආහාර අරගන්නකොට කුසේ ඉන්න දරුවා තැම්බෙනවා. මේ ඇතුළටමනේ ඔක්කොම යන්නේ. කුසේ ඉන්න කෙනා තැම්බෙනවා. අම්මා මිරිස් වැඩි ආහාර එහෙම අරගත්තොත් ඇතුළේ ඉන්න කෙනා පිච්චෙනවා. අම්මා හුඟක් සීතල දේවල් ආහාරයට ගත්තොත් මේ දරුවට දැනෙනවලු ලෝකාන්තරික මහන්නිරේ ඉන්නවා වගේ පුදුමාකාර සීතලක් දරා ගන්න බෑ. ඒ වගේම අපි ආහාරයට ගන්න දේවල් තියෙනවා බොහොම සැර ගිනියම් දේවල්. අම්මලා දරු ගැබ බොහොම දලු කාලේ ඒ වගේ දේවල් ආහාරයට ගන්නේ නෑ දරු ගැබ විනාශ වෙලා යයි කියලා. මේ තියෙන්නේ මෙත්තාව. Tamanta කුසල දරුවෙක් ආවා කියලා දැනෙනකොටම අම්මා පුදුමාකාර සතුටකින් තමයි ඒක තාත්තට කියන්නේ. මම දැන් අම්මා කෙනෙක් වෙන්න ලෑස්තියි කියලා කියන්නේ පුදුම සතුටින්. අපේ තාත්තා කවදාවත් අම්මට කියලා නෑනේ ඔය කුසේ ඉන්න එක බිහි කරන්න එපා කියලා. මරලා දාන්න කියලා. බොහොම සතුටින් බාරගත්ත නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. එහෙමනම් ඒ දෙන්න ළඟම පුදුමාකාර මෛත්‍රියක් තිබුණ අපි පිළිබඳව ඒ දෙන්නම අපිව බිහි කරන්න මහා ලොකු උනන්දුවකින් කටයුතු කළා පෙරටත් වඩා. අපේ දාන පිළිබඳව සඳහන් කරනකොට ආමිෂ දාන, අබය දාන, ධර්ම දාන කියලා අපි අහලා තියෙනවා. ආමිෂ දාණයට වඩා අභය දාණය මහානිසංසදායකයි. ඒ අභය දාණයටත් වඩා අද සිද්ධ කරන ධර්ම දාණය ඊටත් වඩා මහත්ඵලයි. මේ මේ ලෝකේ ඉන්න හැම අම්ම කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම අභය දානමේ පින්කම සම්පූර්ණ කරගත්ත අය. දැන් අපි ඒකට හොඳට තේරෙනවා කොතනද ඒ අභය දාණය සම්පූර්ණ කළේ කියලා. ඒ තමයි මට ජීවිතය දුන්නේ එක. අපේ මව් කුසය තුල විනාශ කරන්න අම්මට හොඳටම ඉඩකඩ තිබුණා. එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ විනාශ කරන්න පුළුවන්කමක් තිබුණා. සමහර අය එහෙම විනාශ කරලා දානවා. එහෙනම් අපේ අම්මට තිබුණ අර වැලකිච්ච සැරසහිත ගිනියම් ආහාර වලින් වළකින් නැතුව ඒ ආහාර එහෙම්මම භුක්ති විඳින්න තිබුණා කුසේ ඉන්න එක මැරිලා ගියාවේ කියලා. එහෙම නැත්නම් අද වාගේ බොහොම පහසුවට බෙහෙත් පෙත්තක් වාගේ දෙයක් දීලා දරුගබ ඉවර කරලා දාන්නත් අම්මට තිබුණා. නමුත් අපේ අම්මා එහෙම කරලා කරලා නැහැ. එහෙම කරන්න බැරිව ආපු අවදී ඇදලා එළියට විසි කරන්න ක්‍රමක් අද තියෙනවා. අපේ අම්මා එහෙම කරලත් නැහැ. අපේ තාත්තා අම්මට තර්ජන ගර්ජන කරලත් නෑ දරුවා බිහි කරන්න එපා කියලා. රෝහලේ ඇඳ උඩ බිහි කරලා හිමීට ඒ ඇඳ උඩ තියලා අපේ අම්මා මගහැරලා ගිහිල්ලත් නෑ. අනුකම්පාවෙන් අපි වෙතන තියාගෙනත් හැදුවා. ලෝකයට සෙනෙහස පෙන්නලා තුරුල් කරගෙන රෝහලේ පිටිපස්සට ගිහිල්ලා වැසිකිලි වලට දාලා ඇවිල්ලා නෑ. ගෙදර යනවා කියලා අරන් ඇවිල්ලා මගදී බිච්ච කුණු බක්කියට දාලා නෑ. වෙන කාගේ හරි ගෙදරක දොරක් ළඟ කරවලේ ගිහිල්ලා තියලා ඇවිල්ලත් නැහැ කැමති කෙනෙක් ඕනනම් හදාගනින්නලා කියලා. තුරුල් කරගෙන ගෙදරම ගෙනල්ලා මහා පුදුම දුකක් විඳගෙන අපිව ලොකු මහත් කරලා. අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා. මේ තමයි මෙත්තා. මෙත්තාව තිබුණ නැත්තම් මේ එකක්වත් කෙරෙන්නේ නැහැ. මේ ලෝකෙට බිහි කළා, බිහි කරලා පුංචි දවසේ පුදුමාකාර දුක් මහන්සි විඳගෙන මැස්සෙකුට මදුරෙකුටවත් වහන්න දෙන්නේ නැතුව වහගෙන රැකගෙන ආරක්ෂා කරගෙන අපි ටික ටික හැදුවා. නාවන්ද ගියහම ඉස්සෙල්ලාම වතුර ඔලුවට දාන්නේ බොහොම පරිස්සමට. අපේ ගමේ අම්මලා පොල් කටුවක් හිල් කරලා ගන්නෙ. පොල් කටුවෙන් තමයි ඉස්සෙල්ලා වතුර දාන්නේ ඔළුවට. ටික ටික නාවනවා. කම්පෙත් හදනවා. ওই නහය ඉහළට ඇදලා හදනවා. මූණ හදනවා මේ අතපය දිගාරිනවා ඇඟිලි ටික දිගාරිනවා මේ ඔක්කොම පිටමලවගෙන හිටියේ ධන හිස ගාවින් දිගෑරලා උණු වතුරෙන් තව තව උපදනවා අම්මා මේ ටික හැදුවේ නැත්නම් ඔය ආකාඩෝ ඔහොම දිගෑරගෙන ඉන්න බෑ බොහොම කකුල් දෙක කෙලින් කරලා නැගිටලා යන්න අද පුළුවන් කමක් නෑ මුත් අම්මා මේ ඔක්කොම කරලා එහෙනම් අම්මට පිළිසිද්ධ වෙන්න තමයි අද බොහොම හොඳට කකුල් දෙකෙන් හිටගෙන අපි යන්නේ මේ ඇඟිලි වලින් යමක් අල්ලලා ගන්නෙ මේ අතපය දිගහැරලා මේ සමාජයට මෙහෙවරක් කරන්නේ අම්මට පින් සිද්ධ වෙන්නේ. අම්මා අතුව හැදුවා විතරක් නෙමෙයි අපේ රුව ලස්සන පිළිබඳවත් අම්මා හරියට කල්පනා කළා. ඒ අපේ ඔළුව එහෙම රවුම් වෙන්න ඕන කියලා පුංචි කාලේ නාවලා අර පොඩි කොට්ටයක් උඩින් කියලා තව මොකක් හරි එකක් උඩින් එල්ලලා ඒක එහාට මෙහාට පද්දනවා. එතකොට ළමයා එහෙම හැරි හැරි බලනවා. එතකොට අම්මා ගාව අම්මා දන්නවා මේ දලු හිස අර එහාට මෙහාට හැරෙනකොට රවුම් වෙනවා කියලා. අම්ලා ඉගෙනගෙනද මේ විද්‍යාව? නෑ මේ සෙනෙහස නිසාම අම්මට දැනෙන සිටිවිලි. අම්මා පිළිබඳව සඳහන් කරනකොට ඉවරයක් නෑ මේ කරුණ ප්‍රකාශ කරන්න මේක මහා සාගරයක් වගේ. භාග්‍යතුන් වහන්සේ එක වෙලාවක විවේකීව වාඩි වෙලා ගහක් යට ආනන්ද හාමුදුරන්ට දාන වළඳන පාපේ දෙනවා. දීලා ආනන්ද හාමුදුරන් ප්‍රකාශ කරනවා ආනන්ද අර ගලාගෙන යන ගඟෙන් වතුර ටිකක් ගේන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ පෑන් පාත්‍රයක් පුරවලා අරන් එනවා. බුදුරජාණන් වහන්සේ පෑන් පාත්‍රය දිහා බලලා ආනන්ද හාමුදුරන්ගෙන් විමසනවා ආනන්ද පාත්‍රයේ තියෙන වතුරද වැඩි ගඟේ ගලාගෙන යන ජලයේද වැඩි? ආනන්ද හාමුදුරුවෝ අපි දෙන උත්තරයම තමයි දුන්නේ. ස්වාමීනි ගඟේ ගලන ජලය බොහොම වැඩි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද මේ ලෝකයේ අම්මගේ තාත්තගේ කියන දෙන්නගේ ගුණය මට බුද්ධ ජීවිතය තුළ දේශනා කරන්න පුළුවන් නම් මේ පාත්‍රයේ ජලය හා සමානයි. නමුත් දේශනා කරගන්න බැරිව අතහැරෙන ප්‍රමාණය අර මහා ගඟේ ජලස්කන්ධය හා සමානයි. ඒ හින්දා මේ අම්මා ගැන කතා කරලා අපිට මේ විනාඩි 45න් පැයෙන් ඉවර කරන්න බෑ. තාත්තා ගැනත් කල්පනා කරලා බැලුවොත් තාත්තා පුදුම විදිහට වෙහෙස මහන්සි වුණා අපි ඉපදිච්ච දවසේ ඉඳලා. අපිට හොඳ අනාගතයක් හදන්න. අඩුවක් පාඩුවක් නැතුව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත්කරන්න පුදුමාකාර විදිහට වෙහෙසුණා. නගරේ දිහාට එනකොට නම් වැඩිමනක් අපේ තාත්තලා රැකී ආරක්ෂා කරන අය. නමුත් ඒ රැකියාව කරන තැන තමන්ගේ ඉහළ නිලධාරීන්ගෙන් කොයිතරම් තාඩන පීඩන වලට ලක් වෙනවද? කැපුම් කෙටුම් රැවුම් ගෙරවුම් වලට ලක් වෙනවාද ඒ හැම එකක්ම ඉවසගෙන වැඩ සේවා කරන ස්ථානයේ ඉන්න බැරි තරම් කර්ජන ගර්ජන එනවා නමුත් මේ හැම එකක්ම ඔලුව පාත් කරලා ඉවසන්නේ ප්‍රස්සාව නැතුව ගියොත් එහෙම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න විදිහක් නැති නිසා ඒ නිසා ජීවිතේ බොහෝ කැපකිරීම කරනවා ගමට යනකොට දින කල්පනා කුරදරණය ගොත කරනයි පුරාත මුදල් වැඩි කඩලා සීමාවකට මෙරුවන් නම් ඔයාලට මල්ව පූර්ණ ප්‍රකාශ කරන්න පුළුවන් නම් තාත්තා බාරික ගෞරවයි පිටයි. ඔය පරණ ගෙවල් වල ඔය දර එකතු කරලා දාන්න එහෙම පොඩි පොඩි මැස්සවල් හදලා තියෙනවා. ඔය මැස්සවල් වල තියෙන ගෙවිච්ච උදළු ගොඩක්. මේ උදළු ඔක්කොම තියෙන තාත්තා මහ පොළොව කුරුතු ගාලා ගෙවිච්ච දේවල්. මේ උදල්ලට කතා කරන්න පුළුවන් නම් මොනවද නොකියයිද? උඹේ තාත්තා මම බන්ද ගාවට එවෙනකම් වෙනකන් ගෙවෙනකන් මේ මහ පොළොව කුරු පෑව උඹට කන්න දෙන්න. ඒක උදැල්ලක් නෙමෙයි උදළු කීයක් එහෙම කියයිද. මම හුඟක් දැකලා තියෙනවා අපේ තාත්තලාගේ කකුල් වල නියපොතු නෑ. මා පොතෙන් ගිල්ල එහෙම නියපොත්ත නෑ හුඟක් තාත්තලාගේ. මොකද ඒ? අර හේන උදුළු ගන්න ගිහිල්ලා වැල් වල උදැල්ල පැටලලා ඇවිල්ලා වදින්නෙම නියපොත්තේ. ඒක නියපොත්ත ගැලවෙනවා. කුඹුරේ අර නීර රහින්න ගියාම ඕක චුට්ටක් වැරදිච්ච ගමන් ඇවිල්ලා වදින්නම නියපොත්තේ. නියපොත්ත ගැලවිලා. ඉතින් නියපොත් තුන් හතර පාරක් ගැලවිච්චාම ඉතින් නියපොත්තක් එන්නේ නැහැ. නියපොතු නෑ තාත්තලාගේ කකුල් වල. කවුරු නිසාද? කරුව නිසා. නියපොත්ත ගැලවිච්චාම පුදුම වේදනාවයි. අත්දකලා ඇති. ඉතින් සමහරවල් තාත්තලා මහා බර වැඩ කරනවා කළුගල් කඩනවා වගේ වැඩ. අපේ ප්‍රදේශයේ නම් තාත්තලා හරියට කළුගල් කඩලා ජීවත් වෙනවා. මම හොඳටම දන්නවා ඒ ගල උඩ දවසක් ගල් කඩනකොට සෑහෙන ලේ ප්‍රමාණයක් හැලෙනවා. ඒ ගල් පතුරු වීදුරු කටු වලට වඩා බොහොම තියුණුයි. ඒ කුළු ගෙඩියෙන් ගහනකොට පතුරු ගැලවිලා ඇවිල්ලා කකුලේ වදිනවා. වදිනාම ලේ යනවා. ඉතින් ඔකට බේත් කරලා එහෙම යන්න හිතන්නේ නැහැ. මොකද අද දවසේ තව එක ගල් තේරලයක්වත් කඩා ගන්න බැරුව ගියා. අද දවසේ ගල් තේරල දෙක තුනක්වත් කැඩුවේ නැත්තම් දුවට හෙට උදේ සපත්තු දෙකක් ඕනේ කිව්වා. පුතාට කලිසමක් ඕනේ කිව්වා. ඉස්කෝලේ යන බෑග් එක කියලා කිව්වා. පන්ති ගාස්තුව ගෙවන්න ඕනේ කිව්වා. පාසලේ පහසුකම් ගාස්තු ගෙවන්න ඕනේ කිව්වා. මේ එකක්වත් හෙට දී ගන්න බැරුව යනවා. ඒ දෙන්න බැරි වුණොත් මගේ ළමයි සමාජය තුල කොන් වීමට ලක් වෙනවා. ඒ නිසා මගේ තුවාලයට වඩා මගේ දරුවගේ වටිනාකම ආරක්ෂා කරන්න ඕනේ. ඇඳගෙන ඉන්න සරමින්ම කැල්ලක් ඉරලා ඔකට තියන්න තියෙන ලොකුම බෙහෙත තමයි කටේ තියෙන බුලත් හපේ. ඒක අරගෙන කියලා බැඳගෙන රැයින් රෑ වෙනකන් ගල් කඩනවා. හැන්දේ ගෙදර ඇවිල්ලා මුකුණු වතුර ටිකකින් හොදලා මොනවා හරි දාගන්නවා. අය හිතුවේ නෑ ඒකට බේත් දාන්න යන්නේ. ඒ තරම් දරුවෝ පිළිබඳව දෙමව්පිය හරියට හිතුවා. මම දැන් බස් එකේ එනකොට ඒක තාත්තා කෙනෙක් බොහොම අමාරුවේ සීට් එකකින් නැගිට්ටා. නැගිටලා වාඩි වුණොත් බොහොම අමාරුයි. තත්පර 40ක් 45ක් විතර ගත්තා 80කට පාත් වෙලා වාඩි වෙන්න. මම අහනවා ඇයි කියලා. කොණ්ඩේ අමාරුවක් තියනවලු හරිය අමාරුයිලු. මේ ටික ගත්තේ නැද්ද කියලා නෑ කීවා. අද ගන්නවා කීවා. මම අහනවා කොහෙද දැන් මේ කොණ්ඩේ අමාරුවක් තියාගෙන යන්නේ? දුව පන්තියට දාන්න යනවලු. දුව ඇරලන්න කෙනෙක් නෑ. එයා තනියම යවන්න බැරි නිසා මේ තාත්තා මේ නිදාගෙනවත් ඉන්න බැරි තරම් අමාරුවක නමුත් ළමයා පන්තියට දාන්න තාත්තයි අමාරු පැත්තට තියලා එයා අර බස් එකේ ගැස් එකේ යනවා. මේ මේ දෙමව්පියන්ගේ හැටි. භාග්‍යතුන් වහන්සේ මේ කරුණු කාරණා එහෙම මෙහෙම හරියට අපිට මතු කරලා මතු කරලා මේ සූත්‍ර දේශනාවල් පැහැදිලි කරනවා. මේ සියල්ලම දරුවන් එළියෙන් දෙමව්පියෝ කරලා අපේ ජීවිතේ පෝෂණය කරන්න අවශ්‍ය අනෙක් සියලුම දේවලුත් සම්පාදනය කරනවා. කොයි තරම්නම් අපි මේ මුදල් හොයලා නැති කරලා ඇද්ද දෙමව්පියෝ මට එක දවසක් හිතුණා මේ ලෝකේ තියෙන ස්වේච්ඡා සංවිධාන ගොඩක් විවිධ ස්වේච්ඡා සංවිධාන මේ ස්වේච්ඡා සංවිධාන වල නිර්මාතෘවරයා තමයි අම්මා සහ තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම ස්වේච්ඡා සංවිධානය තමයි අපේ ගෙදර තියෙන්නේ ඒකට නමක් ඕන විදිහට ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. නමුත් ලෝකෙ තියෙන ලොකුම ස්වේච්ඡා සංවිධානයයි අපේ ගෙදර තියෙන්නේ. පෙරමාත්‍රු දෙන්නයි ඉන්නේ ඒ සමයි අම්මයි තාත්තයි කියන දෙන්න. සාමාන්‍යයෙන් දරුවෙක් අවුරුදු 20ක් විතර දෙමව්පිය යටතේ ජීවත් වෙනවා. අවුරුදු 20ක් විතර කාලයක්. මේ අවුරුදු 20ක් දෙමව්පිය යටතේ ජීවත් වෙනකොට මේ දෙමව්පියෝ අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම කරලා මුදල් වියදම් කරලා තියනවද අවුරුදු 20ක් කියලා කියන්නේ දවස් හැටියට කල්පනා කරුවොත් දවස් 7300ක් අවුරුදු 20කට දවස් ගන්න අපි කෑම වේල් ටික ගැන කල්පනා කරුවොත් දවසකට කෑම වේල් 3යි සම්මතයට 7300යි කියන්නේ කෑම වේල් 21900යි එක කෑම වේලක් රුපියල් 50ක් වගේ මිලකට හැදුවොත් අවුරුදු 20කට අපේ කෑම වේල සඳහා විතරක් අම්මයි තාත්තයි වියදම් කරලා තියෙන එක දරුවෙක් වෙනුවෙන් දසලක්ෂ 95000ක් අවුරුදු 20ක කෑම බිල හැඳුම් පැළඳුම් පොත්පත් සපත්තු සිරිප්පු ලෙඩට දුකට විනෝද ගමන් වලට වෙනත් අවශ්‍යතාවන් වලට අවුරුදු 20ක් ඇතුළත ලක්ෂ 25ක්වත් වියදම් කරලා නැද්ද මම වෙන්නේ. දරුවෝ හතර දෙනෙක් හිටියොත් මුදලින් රුපියල් කොටියක්. අම්මටයි තාත්තටයි දෙන්නට මේක ඇහුණත් ඒ දෙන්නටත් පුදුමයි අපි කෝඩියක් මුදල් හෙව්වද කියලා. දරුවන්ට කිව්වොත් ඒක දරුවෝ කියනවා අපේ දෙමව්පියන්ට පිස්සු කියලා. එච්චර සල්ලි හෙව්වනම් අපි අද මෙහෙම දුක් විඳිනවද කියලා ඒගොල්ලෝ හිතයි. නමුත් මේ ගැඹුරු දිහා හැරිලා කවුරුවත් බලලා බලත් බලලා නැහැ. සමහර දරුවෝ ලොකු මහත් වුණාම දෙමව්පියන්ගෙන් අහනවා මොනවද අපිට දුන්නේ කියලා. මේක දහන්නේ මොනවද අපිට දුන්නේ? මොනවද අපි කරලා තියෙන්නේ? මොනවද අපිට දීලා තියෙන්නේ? එහෙම අහන අය පිළිබඳව ඇහිලා ඇති. ලොකු වෙනකොට ආවාහ විවාහ වෙනකොට දායාද බෙදලා දෙන්න ගියහම එහෙම අහනවා. නමුත් අපි කවුරුවත් හිතන්නේ මේ දෙන්න මොනවද අපිට නුදුන්නේ කියලා. මේගොල්ලෝ ඉල්ලන්නේ බොහොම ලෞකික දේවල්. ඉඩම් කඩම් වගේ දේවල්. නමුත් එකට අපිට ජීවිතේ තියෙන ජීවිතේ. ජීවිතේ දුන්නා වගේම අතපයත් අපිට දුන්නා. මේ ශරීරයේ නිවේදීව දෙන්නත් මහ පුදුම කැපකිරීමක් කළා. කුස ඇතුලේ ඉන්න කාලේ අද අම්මලා කීයක් බෙහෙත් ජාති කොච්චර විදිනවද? දරුවගේ මානසිකත්වය වර්ධනය වෙන්නේ, ශරීරය වර්ධනය වෙන්නේ ඒ වගේ දේවල් කොච්චර කරනවද? එතකොට ඉපදුනාට පස්සේ ওই භයානක ලෙඩ රෝග හැදෙන්නේ නැති වෙන්නේ කුංචි කාලේ ඉඳලම අපි දිවි කරන දරුවන්ට දරු සම්පත අහිමි වෙයි කියලා ඒකට බේත් හේතු දරුවා මව් කුස ඇතුලේ තියාගෙන ඉන්න අර ගන්නවා. ඒ තරම් බොහෝ දේවල් ලෝකෙ යකුණෙන් කරලා තියෙනවා. අපි අහනවා මොනවද දුන්නේ කියලා. මේක ගන්න අපිට ණය දෙන්න බෑ. මේක අපි ණය ඉල්ලන්නේ නෑනේ. අම්මා තාත්තා අපෙන් ණය ඉල්ලන්නේ ගියොත් මේ ලෝකෙ විකුණලාවත් ඒක ගෙනල්ලා ගෙවන්න අපිට පුළුවන් කමක් නෑ. නමුත් දරුවෝ ඉන්නවා දෙවියන්ට ණයට සල්ලි දෙන. එහෙම දරුවෝ හරියට ඉන්නවා. මේ තේ ටික ගන්න යන්නේ පින්කමට යන්න, දානෙට දෙන්න, අටපිරිකරක් ගන්න අම්මට මසල්ලි දෙන්නේ ණයට. හැබැයි මේක පින්පඩිය හම්බෙච්චාම ඕනේ. එහෙම නැත්නම් විශ්‍රාම වතුර හම්බෙච්චාම ආතහ ඕනේ කියලා තමයි දරුවෝ දෙන්නේ. බැරි වෙලාවත් අම්මා අනිත් පැත්තට හැරිලා ඉන්නුවොත් එහෙනම් ඔබ මට දීපු මම ඔබට දීපු දේවල් දියන් කියලා මොනවා කරලා එයා දෙන්නේද නේද? ඒකේ වටිනාකම අර කකුලක් කැඩිච්චාම බද්ධ කරන්න දැන් කකුල් තියෙනවා. ප්ලාස්ටික් වලින් හදාපු කකුල් තියෙනවා ටිකක් උදව්වට ගන්න. දැන් අපේ සමහරලාට අහලා දෙකලත් ඇති දැන් ඔය ජපානයේ කට්ටිය වෙළඳ පොළට නිකුත් කරලා තියෙන අතක් හදලා සම්පූර්ණ අතක් නෙවෙයි මේ වැලමුටින් පල්ලහ අත. අද මේ අතාර කකුලට වඩා හුඟක් දියුණුයි. ඒ අතේ ඇඟිලි එහෙම නමන්න දිගාරින්න පුළුවන්. ඒ අතින් දක්කන්න පුළුවන්. ඒ අතින් බර උස්සන්න පුළුවන්, ලියන්න පුළුවන්. හැබැයි බර උස්සන්න පුළුවන් කිලෝ දෙකයි. ඊට වඩා බර උස්සන්න බෑ ඒ අතින්. මේ අත වෙළඳපොලේ මිලවන්නේ ලක්ෂ 75කට. වෙළඳින් පහළ අත. අපි කල්පනා කරලා බැලුවොත් අම්මා දුන්න අත් මේකෙන් කිලෝ දෙකද උස්සන්නේ? ගොවිතැන් කරන තාත්තලා දරුවෝ නියමිත කීයක් මේ වටින් උස්සලා යද්ද? සමන්ති කොට කීයක් අපි උස්සලා යද්ද? කලුවල කොච්චර උස්සලා යද්ද? තරක් වෙනක් දර මොන තරම් මේ අද්දකින් උස්සලා තියෙනවද? එහෙම වුණොත් අරාත ලක්ෂ 75ක් නම් මේ අත කෝටි 75කටවත් මිල කරන්න පුළුවන් වෙයිද? පහුගිය කාලේ අපේ රටේ සමහර අය පෝච්චි පෙට්ටිය එහෙමත් ඇදගෙන ගියා 60 කිලෝමීටර ගානක්. අපි ඒකේ තොන් කීයක් බර තිබ්බද කියලා දන්නේ නැහැ. සමහර අය දත්වලුත් කපලා ඇදගෙන ගියා. සාමාන්‍ය කෙනෙකුට ගහලා අද දතක් හැදුවොත් එහෙම උසාවියෙන් නියම කරන taxේර රුපියල් 30000ක් නේද? එක දතකට 30000යි. එතකොට අපේ රටේ 30000 කීයක් තියෙනවද? මේ ටික අම්මයි තාත්තයි හැදුවේ. සමහර අය වතුගඩු ඉල්ලනවා. සල්ලි තියෙන අය සල්ලි වලටත් ඉල්ලනවා. සමහර පත්‍රවල දැකින් තියෙනවා ලක්ෂ 40යි 50යි අහවල් වර්ගයේ වතුගඩුවක් දෙන්න මෙච්චර ගේනවා කියලා. අපිට එකකින් ජීවත් වෙන්න පුළුවන්. බරවැර කරන්නේ නැතුව. ජීවත් වෙන්න විදිහක්ම නැති කෙනෙක් තමන්ගේ වතුගඩු දෙකෙන් එකක් අයින් කරලා අර මිනිස්යාට දීලා සල්ලි ටික අරගෙන පොතේ දාගෙන එයාට පොලිය අරන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට කොහොමද ගන්නේ අපිට මොනවද දුන්නේ කියලා? අපි උනේ මොනවද කෙරුවේ කියලා? මම දන්නේ කම්ම කෙනෙක් දරුවෝ 6 දෙනෙක් විතර හදලා ඒගොල්ලෝ ඔක්කොම විවාහ කරලා දීලා අම්මයි තාත්තයි දෙන්නම මහාන වුණා. තාත්තලා අවුරුද්දකට හමාරකට කලින් අපවත් වුණා. අම්මා තාම ඉන්නවා. ඒ අම්මගේ බාලම පුතා ආරක්ෂක අංශ වැඩ කරන්නේ. මම හිත හම්බ වෙලා මේ මෑණියෝ කියනවා මේ බාල පුතා ඊයේ කුලේ දැවිලා හොඳටම රණ්ඩු කරලා ගියාද. මොකද කියලා අහපුවාම එයාට දුන්න ඉඩම් ප්‍රමාණය මදි කියලා. අම්මා ඔක්කොම කරලා දීලා අම්මා සංසාරේ කෙටි කරගන්න මහාන වෙලා. නමුත් මෙයා එතෙන්ට ගිහිල්ලා අම්මගේ ජීවිතේට ඇඟිලි ගහනකොට කොහේ යන්නද කියලා හිතන්න වෙනවා. බාගතුන් වහන්සේ දේශනා කරන මේ ණයබර ඉවර කරන්න බෑ. මේ සෙනෙහසට කරන්න බැරි දෙයක්වත් නෑ. මෞපිය සෙනෙහසට. දෙමව්පිය දරුවෙකුට අනාශිර්වාදයක් කළොත් සාපයක් කළොත් එයාට කවදාවත් ඒ සාපෙන් මිදෙන්න බෑ. ආශිර්වාද කළොත් ඒ ආශිර්වාදේ කවදාවත් වරදින්නේ නැහැ. මම අද බණ කියන්නේ ඔබ අද බණ අහන්නේ අපි අපේ ජීවිත ධර්මයේ නිසා සරු කරගන්නේ අම්මා කෙනෙකුගේ ආශිර්වාදයෙන් හින්දා නෙවෙයිද මේට මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂයකට වාගේ බොහොම ඈත අතීතයේ අර මහ බුදු මැද්දේ අම්මා කෙනෙක් පුතෙකුට ආශිර්වාදයක් කළානේ මගේ පුතේ උඹ බුදු වෙන් කියලා. ඒ ආශිර්වාදය නේද අද මෙතෙන්ට එන්න මඟ හැදුවේ. එතකොට බලන්නේ ආශිර්වාදේ කොයි තරම් ප්‍රබලද කියලා. ඒ ආශිර්වාදයයි සෙනෙහසයි ඕන පරිවර්තනයක් කරනවා. මහා පුදුමයිනේ අම්මලා දරුවන්ට කිරි දෙන හැටි. අම්මා කෙනෙක්ගේ ඇඟේ කොහෙවත් කිරි තියනවද? අම්මගේ ඇඟේ කිසිම තැනක කිසිම ආකාරයකට කිරි නැහැ. අපි ආහාර ලබාගත්තේ අම්මගේ තනපුඩුව කටේ තියාගෙන. කොතන කිරි තියෙන්නේ කියලා හොයන්න කවුරු හරි එතන කපලා බැලුවොත් එතනින් කිරි එන්නේත් නැහැ. ඒ එන්නේත් ලේ. නමුත් බඩගිනි වෙලා කෑ ගහලා උතෙන්ද කට තියාගත්ත ගමන් මේ ලෝකේ තවම කෙනෙකුට හදන්න බැරි වෙච්ච බොහොම මිහිරි රසක් තියෙන ආහාරය අපිට ලැබෙනවා. මොනවද මේ ආහාරයේ හැටියට අම්මා දීලා තියෙන්නේ? අපිට අම්මා දීලා තියෙන්නේ කිරි. ඒ වුණාට අම්මා කිරි බවට පත් වෙන්නේ අම්මගේ ශරීරයේ තියෙන රතු පාට ලේ ධාතුවම තමයි මගේ කුසගින්න දැනෙනකොට අම්මා සුදු පාටට හැරෙයි. ඒකද වෙන හෝමෝන තිබුණද? වෙන යන්ත්‍ර සූත්‍ර තිබුණද? මේ රක්ත වර්ණ රුධිරයේ ශ්වේත වර්ණයට පත් කරන්න තිබිච්ච එකම හෝමෝනේ තමයි සෙනෙහස. දරුවා පිළිබඳව ඇතිවෙච්ච ආදරය අපිට පුළුවන් දෙයකට විරුද්ධ වෙන්න. අපිට පුළුවන් දෙයකට එරෙහි වෙන්න. හැබැයි අපි ලොකු මහත් වෙච්චාම අපිට ඒ වගේ තරම් මතකයේ තෙන්නේ නැහැ. සමහර දරුවෝ තමන් මාස 10ක් ජීවත් වෙච්ච කුසට පයින් ගහනවා. දෙමව්පියන්ගේ කනට ගහනවා. මම දන්න තාත්තලා ඉන්නවා දරුවෝ ගහලා කන්නේ හෙන්නේ නැහැ. එක තාත්තා කෙනෙක් ඊළඟට මැරුණා. මරණකම්ම කන් ඇහුන්නේ නැහැ පුතා ගහලා. එහෙම එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒක අපිට ගෙවන්න පුළුවන් වෙයිද? අපි පිළිතුරු අහලා ඇති මෞපියන් මරණවා කියන එක අනන්තරිය පාප කර්මයක්. ධර්මයේ සඳහන් කරන්නේ කල්පයක්වත් අවීච මහා නිරේ ඔහු දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ මරපු නිසා. ඊළඟට දරුවන්ට දෙමව්පියන්ගේ හිත දෙවියොත් අපි මේ මෞපියන්ගේ හිත දෙවියොත් ඒත් අපි නිරේට යන තරම් පාපයක් ලු. හිත රිදවන එක. අටමහා නිරය ගැන අපි කියනවා. ඒ අටමහා නිරයේ තුන්වෙනි එක තමයි සංඝාතය. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය. සංඝාතය කියන නිරයට අපි යතුනොත් එහෙම ජීවත් වෙන්න ඕන ආයු කාලය අවුරුදු 2000යි. ඒ 2000 කියන්නේ අපි කතා කරන 100 ගොඩවල් 20ක් එහෙම නෙවෙයි. සංඝාතයේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ ඕනලු 1 කෝටි 44 ලක්ෂයක්. අපිට නම් පැය 24ක් එක දවසයි. සංඝාතයේ එක දවසකට මනුෂ්‍ය වර්ෂය 1 කෝටි 44 ලක්ෂයක් ඕනලු. මෞර්තියන්ගේ හිත රිදවන අය සංඝාතයේ ගිහිල්ලා ඉපදෙනවලු. එතකොට අම්මගේ තාත්තගේ හිත රිදවන එකක් මහා භයානක පාපයක්. ඒ නිසානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අම්මට කතා කරනකොට කතා කරන්න ඕන වැඳගෙන තාත්තට කතා කරන්න ඕන වැඳගෙන ඒකද ගෙයින් එළියට යනකොට ගෙයින් ඇතුළට එනකොට නැගිටින්න ඕන කකුල් දෙක උඩ නලල තියලා පසඟ පිහිටවල වඳින්න ඕනේ මෙච්චර කල් අපි ඇතිනුත් වෙච්ච වචනෙන් හෝ වැරදි ඇති දෙමව්පියෝ තාම ජීවත් වෙලා ඉන්නවා නම් අද අද වැඳලා සමාව ඉල්ලන්නේ මෙච්චර කාලයක් මේ මේ විදිහේ වැරදි වුණා නම් අපිට සමාවෙන්න සමාව ඉල්ලන්න. එහෙම නැත්නම් හරි අමාරුයි මේ දෙන්න ආශ්‍රය කරන එක. මොකද මේ ලෝකේ කරන්න තියෙන ඉහළම දේ කරපු දෙන්න සහ අම්මා තාත්තා කියලා කියන්නේ. මේ කරුණු කාරණා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල් තුළින් අපිට තව මතු කරගන්න පුළුවන් අප්‍රමාණවත් නමුත් කාලයත් එක්ක අපි කල්පනා කරලා බලමු මේ කාරණා ටික අපට කියලා දුන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෞපියන් වෙනුවෙන් උන්වහන්සේ මොනවද කරලා තියෙන්නේ? උන්වහන්සේ මුකුත් කරන්න ඕන ධම්මතාවත වෙනුවෙන්. මුකුත් කරන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේට වඩා ලොකු කෙනෙක් මේ ලෝකේ නැහැ. දෙවියන්, බ්‍රහ්මයන්, මාරයන් උන්වහන්සේට වඩා උන්වහන්සේ සියලු දෙනාට වඩා ඉහළයි. එහෙනම් මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේට වඩා ඉහළ කිසිම කෙනෙක් නැහැ. අම්මා තාත්තා දෙන්නත් හිටියේ ඊට පහළ. නමුත් උන්වහන්සේ කල්පනා කරනවා මට මෙතෙන්ට එන්න පාර හැදුනේ මේ දෙන්නගෙන්. මගේ සංසාර ගමන නම් ඉවරයි. මගේ සසර ගමන ඉවරයිනේ. අය උපදින්නේ නැහැ. ඒක මෞකසෙන් විහිදෙන වෙලාවෙමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. මට ආයෙ උපතක් නැහැ. මේක මගේ අන්තිම උපතයි. නමුත් භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා මගේ අම්මගේ සංසාරේ තව ඉවර නෑ. ඒක නිසා මට යුතුයකමක් තියෙනවා මගේ අම්මත් මේ භයානක සසරෙන් එතර කරන්න ඕනේ. අම්මා කෝ කියලා ලුවා. බලනකොට අම්මා තුසිත දිව්‍ය ලෝකෙ ඉපදිලා. හත් දවසෙන් දිවංගත වුණානේ. තුසිත දිව්‍ය ලෝකෙ ඉපදිලා. භාග්‍යවතුන් වහන්සේ වස් කාලයේ තුසිත දිව්‍ය ලෝකෙට වැඩියා. වැරළ මාතෘ දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කළා. මම සඳහන් කළා අර ගාථා රත්නයේ තුල ආහුනේ යාජ කුට්ටානම් ආහුනේය. අපි තුන්තුන් හොඳට මතකයි මේ ආහුනේය කියන වචනේ. කාට වඳින තැනද ආහුනේය තියෙන්නේ? සංඝයා වන්දන කරන තැන. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ මහා සංඝයාගේ තියෙන ಗುಣ නමෙන් එකක් මේ දෙන්නටත් දායාද කරනවා මේ දෙන්නත් ආහුණෙයයිලු මොකද්ද මේ ආහුණෙය කියන වචනේ තේරුම දරුවෝ බොහොම දුර ඈත ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරලා උපයා ගන්න වස්තු අරගෙන ඇවිල්ලා ඒ වස්තුවෙන් අම්මයි තාත්තයි පෝෂණය කරන්න සුදුසුයිලු මේ දෙන්න වෙනුවෙන් කොහි ගිහිල්ලා නමුත් ධනෙ හම්බ කරගෙන ඉන්න ඕනේ ඒ දෙන්න පෝෂණය කරන්න එහෙනම් අපි දුක් විඳලා හොයාගන්න ධනෙන් සකස් කරගන්න සිව්පසේ භුක්ති විඳින භික්ෂුන් වහන්සේ සුදුසුයි. ඒ වගේම මේ දෙන්නත් සුදුසුයි. අපි බොහෝ දේවල් ගෙනල්ලා මේ දෙන්නට දෙනවනේ. භාග්‍යතුන් වහන්සේත් අරගෙන යනවා තුසිත දිව්‍ය ලෝකෙට අම්මට දෙන්න ලොකු තෑග්ගක්. මොකක්ද ඒ තෑග්ග? අවබෝධ කරගත්ත ධර්මයේ ගැඹුරුම හරිය අභිධර්මයේ. ඉස්සරලාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අභිධර්මයේ දේශනා කරන්නේ අම්මට මාතෘ දිව්‍ය රාජයාට මේ ධර්ම දේශනාව තුන් මාසයක් පුරාවටම කෙරෙනවා. සමහර සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ දකිනවා හරි ලස්සන සිද්ධියක්. මාතෘ දිව්‍ය රාජයා වැඳගෙන ඉන්න අපේ අර ඇඟිලි අග්ගිස්සෙන් කිරියක් කෙරෙනවා. මාස 3ක් ගෙවුනට පස්සේ බුදුරජාණන් වහන්සේ අම්මගෙන් අහනවා අර ලස්සන සිද්ධියට හේතුව මොකද්ද කියලා. මාතෘ දිව්‍ය රාජයා ප්‍රකාශ කරනවා ස්වාමීනි අනාදිමත් කාලයක් සංසාරේ ඔබ වහන්සේ හදලා වඩලා පෝෂණය කිරීම මම මගේ ශරීරයේ තියෙන රක්ත වර්ණ රුධිරයේ ශ්වේත වර්ණයට පත් කරලා ඔබ වහන්සේට මම පෝකුවා පෝෂණය කළා. නමුත් අවසාන ආත්ම භාවයේ මට එක මේක කිරි කටක්වත් ඔබ වහන්සේට පුවන්න බැරි වුණා. නමුත් ඔබ වහන්සේ දකින්නකොට ওই වචන ඇහෙනකොට සාංශාරික දර්ශනය හස අවදි වෙලා ඒකේ ප්‍රතිඵලයයි ස්වාමීනි ඇඟිලි අගින් ගලාගෙන යන්නේ. මේ සෙනෙහස භාග්‍යතුන් වහන්සේ මිනිස් ලෝකෙට ඇවිල්ලා මිනිස්සුන්ට කියලා දුන්න මේ අම්මෙකුගේ සෙනෙහසක හැටි කියලා. එතකොට මාතෘ දිව්‍ය රාජයාගේ විතරද මේ කිරි උනේ? මාතෘ දිව්‍ය රාජයාගේ යපයම්මගේ සෙනෙහස දෙවිදිහක්ද? එකම සෙනෙහසක්. නම් බුදුරජාණන් වහන්සේත් ඒ සෙනෙහසට ගරු කළා නම් අපි මොනව නොකළ යුතුයිද? තුසිත දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජයා තාම ඇති. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අපට ගිහිල්ලා තියෙන අවුරුදු 2603ක් විතර. නමුත් තුසිත දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ වෙනකොට ගෙවිලා තියෙන දවස් තුනකුත් පැය ගානයි. ඒ මොකද දන්නවද? ඒගොල්ලන්ගේ ආයුෂ හුඟක් දිගයි. තුසිත දිව්‍ය ලෝකේ දෙවියන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. එහෙනම් මාතෘ දිව්‍ය රාජ්‍යය තාමත් තුසිත දිව්‍ය ලෝකේ වැඩවසනවා ඇති. භාග්‍යතුන් වහන්සේ දැක ගන්න බැරි වුණාට ජීවමානව අදහසක් තියෙනවා නම් අපි ඒකට බැරිද ඒ මහා පුරුෂයාණන් වහන්සේ බිහි කරපු අම්මා දැක ගන්න පුළුවන් උත්සාහ කරන්න දිව්‍ය ලෝකේ යන්න කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. නමුත් අපි එතෙන්ටවත් යනවා කියලා කියන්නේ මහ ලොකු දෙයක්. බැරි නෑ හේයන්ට. පන්සිල් රැකගෙන උත්සාහ කළොත් එකක් හරි පහසුයි. මිනිසුන්ට භාග්‍යතුන් වහන්සේ පේන්න වඩිනවා අන්න පුතේ අම්මට සලකලා ආපහු වඩිනවා. මේක පේන්න උන්වහන්සේ යදිෂ්ඨානයත් එක්ක දෙවියන් හැදුව රත්තරන් විනිමග. ඒගොල්ලෝ නැව්වා. තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා මේ මහා පෘථිවිය ස්පර්ශ වෙනකම් මේ රන් විනිමග දෙවියන් විසින් හේතු කළා. භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සනට අර රත්තරන් මිනිමගේ මාරු වෙවි මාරු වෙවි සිරිපතු උකේ තියා මිනිස් ලෝකෙට වඩිනවා. මිනිස් ලක්ෂ ගණන් එකතු වෙලා මේක දිහා බලාගෙන මේ වඩින ගමනෙනුත් දෙන්නේ ආදර්ශයක්. අර කතාව මිනිස්සුන්ට කියලා ඉවර වෙනකොට කාළුදායි මහරහතන් වහන්සේ සඳහන් කරන තාත්තා මරණ මංචකේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා තාත්තගාවට වඩින්න තාත්තගේ සසර තීර කරන්න ඉපෙයි නමුත් එහිදී ගහන්නත් කලින් එතෙන්ට යන්න පුළුවන්කම තිබුණට භාග්‍යතුන් වහන්සේ පයින් තමයි එතෙන්ට වඩින්නේ. මිනිසුන්ට ආපහු ආදර්ශයක් දෙනවා. මේ මහා පුරුෂයාණන් වහන්සේ තාත්තට සලකන්නයි අර වඩින්නේ. සංකස්සපුරේ ඉඳලා සවැත් නුවරට කිලෝමීටර 60ට 60ක් නැහැටියට බැලුවොත් 60ක්ම 960ක් කියනවා. 60 ගානක්. 60ක්ම 960 ගානක්ම උන්වහන්සේ වඩින්නේ පයින් නිකම්ට හිතන්න පයින් වඩින්නේ 60ක්ම 960 ගානක් මාස එකමාරක් ගත වෙනවා වඩින්ද සුද්ධෝදන රජුලන්ට අනිත්‍ය සිහිපත් කරලා ධර්ම දේශනාවක් කරනවා පුතජන සෙයියාවෙන් මැරෙන්න හිටපු රජුරෝ මේ දේශනාව ඉවර වෙනකොට පිරිනිවන් පානවා අපිට දැන් තේරෙනවා එහෙනම් තාත්තගේ සසර ඉවර වුණා නැරෙන්න හිටපු රජුගේ පිරිනිවන් පාවා කියලා කියන්නේ මේ දේශනා විවරණයකටම රජුගේ රහත් වුණා. ජීවිතයක හැටියට රහත් වුණා. තාත්තගේ සසර ගමනක් කෙරවල කළා. පවුනා පුංචි අම්මා මහ ප්‍රජාපති ගෝතමිය. අවුරුදු 120ක් ගෙවුනට පස්සේ මේ රහත් මෙහෙණින් වහන්සේ ඇවිල්ලා අවසරය ඉල්ලනවා ස්වාමීනි මට අවුරුදු 120යි වයස දැන් පිරිනිවන් පාන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගෙන් අහිංසක ඉල්ලීම් දෙකක් කරනවා. ස්වාමීන් වහන්සේ මම දැනගෙන හිටියේ නෑනේ ඔබ වහන්සේ බුදු වෙනවා කියලා. පුංචි කාලේ අර වඩාගෙන හුරතලේට මම ඔබ වහන්සේට ගැහුවා. අපේ අම්මලත් එහෙම කරනවානේ. මම ඔබ වහන්සේටත් එහෙම ගැහුවා. අනේ ස්වාමීන් වහන්සේ හිඳුණා නම් මට සමා වෙන්න. ඔබ වහන්සේ බුදු වෙන බව දැනගෙන හිටියේ නෑ. අර රම් කලියට බත් දාගෙන ඔබ වහන්සේට අනා අනා කවන ගමන් මමත් ඒකින් කෑවා. අපේ අම්මත් එහෙම කරනවා. මගේ කටේ තියෙන ඉඳුල්බත් ආපහු රන් තලියට වැටුණා. මං ඒක අනලා ඔබ වහන්සේට ආපහු කැව්වා. බුදු වෙන පුතේ මගේ ඉඳුල් කවාපු එකෙන් මට පාපයක් වුණා නම් මට අද සමාවෙන්න. මේ සමාවිල්ලන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමාව දෙන්න වරදක් ඕනේ. මොකද වරදක් නැති තැන සමාවක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඉල්ලීමක් කරනවා එහෙමනම් එදාන් පස්සේ අද වෙනකන් ඔය බුදු සිරුරට අත තියන්න මට බැරුව ගියා. අද මට සිරිපතුල අත ගාලා වඳින්න ඕනේ. දැන් මේ මේ අම්මා ආය සංසාරේ කවදාවත් මුණ ගැහෙන්නේ නෙවෙයි මේ හදන්නේ. මුළු පරිසරයම අඳන් දෙති. භාග්‍යතුන් වහන්සේ සිරිපතුල දික් කරනකොට ප්‍රජාපති ගෝතමිය හිස යටින් කියලා සිරිපතුල හිස මත පිහිටන්න වැන්දා. නොපෙනෙනකම් පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා එයත් එක්ක පැවිදි වෙච්ච 500ත් එක්ක පිරිනවම් පෑවා. භාග්‍යතුන් වහන්සේගේ ආදාහන පෙරහැරේ මුල ඉඳලම හිටියා. දැවිච්ච සෑයවල් එකින් එක පරීක්ෂා කරගෙන යනකොට මුංචියම ආදාහන වෙච්ච සෑයේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙලා මුතුවට වගේ මේ ටික ආනන්ද හාමුදුරුව අහුලලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට දෙනකොට උන්වහන්සේ මේක දාන වළඳන පාත්‍රයේ තැන්පත් කරගත්තා. මේ ඇට කූටු කෑලිනේ නේද? බුදුර භික්ෂුන් වහන්සේලා යටට දීලා කියන මහානය මගේ අම්මා ඉතුරු කරලා ගියපු එකම වස්තුව චෛත්‍යයක් හදලා තැන්පත් කරලා වැඳගෙන පින් සිද්ධ කරන්න වටිනවා එහෙනම් මේ විශ්ව ධාතුව තුල අම්මා තාත්තා වෙනුවෙන් චෛත්‍යයක් හැදුවනම් පුතේ ඒ භාග්‍යවතුන් වහන්සේ විතරයි උන්වහන්සේ මෙහෙම සැලකුම් තමයි අපට දේශනා කරන්නේ මේ මේ ගුණයට කවදාවත් පිටු පාන්න එපා මේකට සැලකන්නේ නැති අය වසලෙවෝ පසල සූත්‍රය දේශනා කරනවා. ඒකට සලකන්නේ නැති අය පිරිහිනවා. පරාභව සූත්‍රය දේශනා කරනවා. එතකොට අපිට බැරිද මේ ණය බරෙන් නිදහස් වෙන්න? එක ක්‍රමයක් තියෙනවා. ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ ශ්‍රද්ධාව පිහිටවන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ණය ගෙවන ක්‍රමයේ සිල් ගන්න නැති අය සිල් ගන්නවන්නේ බණ අහන්න නැති අයට බණ අස්වන්නේ ලෝභයගේ ලෝභය නැති කරලා ඒගොල්ලෝ ලව්ව දඬුවන්නේ ඒගොල්ලන්ගේ සංසාරي කෙරවල කරන්න යම් පුතෙක් යම් ක්‍රියාවක යෙදෙනවා නම් ඒ දුව පුතා සදාකාලික මව්පිය නයින් නිදහස්. මේට වඩා ධර්මදේශනාව දික් කරන්න කාලේ නෙවෙයි යමක් අහගත්තා නම් යමක් දැනගත්තා නම් අපේ ජීවිතය තුළ මේ මනකට අපි අපේ දෙමව්පියෝ සමා කරගෙන ඒගොල්ලන්ට මෙහෙම සැලකමු. ඒගොල්ලෝ සතුටු වෙනවා වගේම මව්පියන්ට සැලකීම අපේ සසර ගමන කෙරවල කරන්න හේතු වෙන එක පියවරක් බවට පත් වෙනවා. අද ඔබ ඒ දැන ඉගෙන ගත්තා වගේම ඔබ නිසා විශාල පිරිසකට ඒ කාරණාව ඔබ සිහිපත් කරලා දුන්න මේ ධර්ම දේශනාව තුළින් එයින් රැස් කරගත්තා වූ මහානුභාව සම්පන්න කුසල ස්කන්ධයන් අපේ ජීවිත සුවපත් කරත්වා පරිලෝක ජීවිත නිරුක් නිරෝගී භාවයට පත් කරත්වා චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහාම මේ ධර්ම දානමය පින්කම අපට සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාවේ උතුම් දායකත්වයේ දරන්නේ අතුරුගිරියේ ගෝවින්න මාවතේ ගේම් සයිට් පටුමගෙහි පදිංචි පියසීලි දෙත්මගේ මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින් අරමුණ බවට පත් කරගන්නවා වසර 7කට ප්‍රථම පරලෝව සැපත් මහින්ද දෙත්මගේ පියාණන් මාගේ ආදරණීය මව පියා සහ සොහොයුරිය එඩ්වින් පෙරේරා බාප්පා සහ ලුසිහාමි පුංචි අම්මාට බිබිලේ විසු KVW සිල්වා පියාණන් සහ මර්සිඩස් සිල්වා මෑණියන් ඇතුළු අයට පින් අනුමෝදන් කිරීමත් දූ දරුවන් සහ මිනිපිරි මිනිපුරන්ට සෙත් පැතීමට රෝගීව සිටින ආර්යදාස බෙත්මගේ සොහොයුරාට ඉක්මන් සෝය ප්‍රාර්ථනා කිරීම සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම පෝරේ පුරාණ රජමහා විහාරාධිපති අවසරයි රුක්මලේ ධම්මකිත්ති ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මටත් මගේ දරුණු ගුරන්ටත් සියලු කල්යාණ මිත්‍රයින්ටත් මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම අරිහත් භාවයෙන් නිවන් සම්පත් ලැබීමටත් මේ පින් හේතු වාසනා වේවා දේශකයන්න් වහන්සේටත් අවසරයි නායක කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියලා උතුම් ප්‍රාර්ථනා රාශියක් සිහිපත් කරනවා මේ සියලු උතුම් පැතුම් මුල්පත් කරගන්න මේ මහා පින්කමේ කුසලයේ හේතු වේවා සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයක්පත් වේවා ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්න මේ පින් සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු අපගේ සිතට දැනෙන්නට මෞපිය ගුණ මතු කර පෙන්වා දෙමින් පුරා හෝරාවකට ආසන්න කාලයක් මේ උතුම් ධර්ම දේශනාවෙන් අපව පෝෂණය කරන්නට යෙදුන පූජනීය කෝරළයේගම සරණතිස්ස ස්වාමින්දයන් වහන්සේට අප සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු මේ උතුම් ධර්ම දේශනාවෙන් අපව ඥානනය කළා වූ කුසල කර්මයෙන් උන්වහන්සේටත් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට බුදු පසේ බුදු මහරහත් යන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියා අප සාදු කියා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එසේනම් සදහවත් පින්තුනි අවස්ථාව උදා කර දෙන්නට බලාපොරොත්තු වන්නේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දවසේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන සදහවත් පින්තුන්ට ගෞරවනීය දේශකයන් වහන්සේට පරිස්කාරයන් පූජා කිරීමට ඒ අවස්ථාව උන් වෙත ලබා දෙමින්ම දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි